ශාස්ත්‍රඥයන් වහන්සේ දෙහිවල ගල්වල පාර ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිකාරී දෙහිවල මධ්‍යමහා විද්‍යාලයේ සහකාර විදුහල්පති අතිපූජනීය තලංගල්ලේ සුධම්ම ස්වාමීන් වහන්සේ දායකත්වයේ දරන පිසාද නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ඨානානි අබින්නම් පච්ච වෙක්කිතබ්බානි ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බජිතේනවා ඛතමේ පංච ජරා ධම්මෝ මි ජරං අනතීතෝ අබින්නම් පච්ච වික්කිතබ්බං ඉත්‍යාවා පුරිසේන වා ඝාටේන වා පබ්බජිතේන වාති සාසසා ශ්‍රද්ධා බුද්ධ සම්පන්න වාසනාවන්ත පින්වතුනි ඔබ හැම දිනාම මේ මොහොතේ මේ සූදානම් වන්නේ ඒ ගුවන්විදුලි සංස්ථාවේ ගුවන්විදුලි සේවය ඔස්සේ විකාශනය කරනු ලබන ඒ උතුම් ධර්මදේශනා මාලාවේ ඒ තවත් ධර්මදේශනාවක් ශ්‍රවණය කරන්නට ඉතින් පින්වතුනි අද මා ඔබ හැම දිනාටම මේ ධර්ම දේශනාව තුළින් දේශනා කරන්නට බලාපොරොත්තු වන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ උතුම් සූත්‍ර දේශනාව. මේ සූත්‍ර දේශනාව සඳහන් වන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතේ අබින්න පච්චවේක්කිතබ්බ කියන සූත්‍රයේ ඇසුරෙන් තමයි ඔබ හැම දිනාටම අද මේ ධර්ම දේශනාවේදී ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. පින්වතුනි මේ සූත්‍රය ලෝතුරා බුදුහාමුදුරුව ස්වාමින් වහන්සේලා අරබයා දේශනා කරනවා. බුදුහාමුදුරුව ස්වාමින් වහන්සේලාට දේශනා කරනවා පංචමානි භික්කවේ තානානි අබින්නම් පච්චවේක්කි තබ්බානි. මහණෙනි මෙන්න මේ කරුණු පහ මේ කරුණු පහ අබින්නම් පච්චවේක්කිතබ්බං පච්චවේක්කිතබ්බං කියලා කියන්නේ පින්වතුනි සිහි කරන්න කියන එක ප්‍රතිවේක්ෂා කරන්න මෙනෙහි කරන්න කියන එක අබින්නම් පච්චවේක්කිතබ්බා කියලා කියන්නේ මේ නැවත නැවත සිහි කරන්න නැවත නැවත මෙනෙහි කරන්න කියන එකයි දුලෝත්‍ර බුදුහාමුදුරුවෝ ඔබ අපි හැමෝටම දේශනා කරනවා මෙන්න මේ කියන කාරණා පහ අපි ඔබ හැමදෙනාම නැවත නැවත සිහි කරන්න කියලා. ප්‍රතිවීක්ෂා කරන්න, මෙනෙහි කරන්න කියලා. කවුද මේ මෙනෙහි කරන්න ඕන, සිහි කරන්න ඕන? ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරනවා ඉත්‍යාවා පුරුෂේනවා. ස්ත්‍රියක් වේවා, පුරුෂයෙක් වේවා. ගහට එනවා, පබ්බජිතේනවා. ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා. ඒ කියන්නේ පින්වතුනි ඔය ඇත්තෝ අපි හැමෝම නේද? ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි එහෙම නැත්නම් සිව්වන පිරිස මේ ලෝකයේ ජීවත් වෙන ඔය ඇත්තෝ අපි හැමෝම මේ කරුණු පහ සිහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා මෙනෙහි කරන්න කියලා මොනවද මේ ප්‍රථමේ පංච මොනවද මේ පහ මම මේ ධර්ම දේශනාවේදී පින්වතුනි මේ කරුණු පහෙන් කරුණු කීපයක් ඉතා සරලව ඔබට දේශනා කරලා එක කරුණක් පිළිබඳව ධර්මානුකූලව දේශනා කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. එතුණි මේ කරුණ පහ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන ඔබ අපි හැමෝම හැමතිස්සෙම මෙනෙහි කළ යුතු සිහි කළ යුතු කරුණ පහ තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඛතමේ පංච කුමක්ද ඒ පහ? පළවෙනි කාරණිය තමයි පින්වතුනි ජරා ධම්මෝමි ජරං අනතීතෝ අබින්නම් පච්චවේක්කිතම්පා. පින්වතුනි මේ ලෝකේ උපන්න සියලුම සත්වයන් විශේෂයෙන්ම අර මුලින් සඳහන් කරා වගේ ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි අපි ඔයත් කවුරුත් මේ පංචස්කන්ධය මෙහෙම නැත්නම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන්ගෙන් පංචස්කන්ධ ස්කන්ධ පහෙන් පංචේන්ද්‍රියයන්ගෙන් ධාතු ආයතන වලින් මේ සකස් වෙච්ච අපි ඔය ඇත්තෝ හැමතිස්සෙම සිහි කරන්නලු බුදුහාමුදුරෝ දේශනා කරනව පළවෙනි කාරණය තමයි ජරා ධම්මෝමි ජරං අනතීතෝ අපි ඔය ඇත්තෝ හැමෝම වයසට යනවා දිරලා යනවා කියලා සිහි කරන්නලු ඔන්න පළවෙනි කාරණය කොහොමද පළවෙනි කාරණේ අපට සිහි කරන්න කියලා දේශනා කරේ අපි ඔයත් කවුරුත් මේ උපන් දවසේ ඉඳලා මරණයට යනකම් බලුවාම වයසට යන එක තමයි දි รา යන එක තමයි සිද්ධ වෙලා තියෙන්නේ සිද්ධ වෙන්නේ මේක පළවෙනි කාරණේ දෙවෙනි කාරණිය පින්වතුනි බුදුහාමුදුර අපට දේශනා කරනවා නිරන්තරයෙන් සිහි කරන්න කියලා ඔයත් අපි වයසට යනවා නම් ඊළඟට සිද්ධ වෙන්නේ පින්වතුනි අපි ඔය ඇත්තෝ ව්‍යාධි ධම්මෝ ව්‍යාධින් අනතීතෝ අබින්නම් පච්ච වික්කතම් අනු බුදුහාමුදුරෝ දේශනා කරන පින්වතුනි ඔය ඇත්තෝ අපි හැමෝටම ඊළඟට සිහි කරන්නලු අපි ඔය ඇත්තෝ හැමෝම ලෙඩ වෙනවා කියලා නිරන්තරයෙන් සිහි කරන්නලු අපි ඔයත්තු ලෙඩ වෙනවා කියලා. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මේ ඔබේ මගේ අපි හැමෝගෙම මේ ශරීර හරියට රෝග නිද්දං පබංගුර. රෝගවලට වාසස්ථානය ගියක්. මේ ශරීරය රෝග වලින් පිරීලයි මේ ශරීරය තියෙන්නේ. නිර්මානන්ද සූත්‍රයේදී බුදුහාමුදුරෝ දේශනා කරනෝනේ කොච්චරනම් රෝගවලට අපි මුහුණ දෙනවද? ඉතින් ඒක නිසා පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ රෝග අපි ඔය ඇතු ලෙඩ වෙනවා කියන නිතර නිතර සිහි කරන්නලු. බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි නකුල පිතාට යම් කිසි මොහොතක් මිනිසෙක් සිහි කරනවා නම් හිතනවා නම් Taman නිරෝගී මිනිසෙක් කියලා. ඒ තරම් අනුවන සිතුවිල්ලක් තවත් නෑ කියලා බුදුහාමුදුරෝ නකුල පිතාට දේශනා කරනවා. ඒ කියන්නේ පින්වතුනි අපිට මොහොතක්වත් හිතන්න බෑ අපි නිරෝගී මිනිස්සෙක් කියලා. ඒක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කරේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ පින්වතුනි ඔබ අපි හැම දිනාටම නිතර සිහි කරන්නලු අපි නිතර ලෙඩ වෙයි කියලා. ඉතින් මේ දවස්වල මේ කාරණේ නම් හරිය වටිනව නේද පින්වතුනි. බුදුහාමුදුරුවෝ දේශනා කරේ ලෙඩක් හැදෙන්නේ ඉස්සෙල්ලා ලෙඩෙන් ප්‍රවේශම් වන්න. ලෝකේ අපි පුරුදු වෙලා තියෙන්නේ ලෙඩ හැදුනහම ප්‍රවේශම් වන්න. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරන්න පින්වතුනි ලෙඩක් රෝගයක් හැදෙන්නේ ඉස්සෙල්ලා අපි ලෙඩ වේවි, අපි රෝගවලටපත් වේවි කියලා පුළුවන් තරම් පරිස්සම් වෙන්න ඒ රෝගයෙන් වළකින්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරේ. ඒ දෙවනි කාරණිය පින්වතුනි තුන්වෙනි කාරණීය පින්වතුනි ලෞතර බුදුහාමුදුරුව අපට දේශනා කරනවා දැන් ඔයත් අපි වයසට යනවා ඊළඟට ළිද වෙනවා ඊළඟට ඉන්නේ මොකද්ද පින්වතුනි අපිට ඒ කියන්නේ මරණය නේද අන්න මරණය බුදුහාමුදුරුව දේශනා කරනවා ඊළඟ කාරණීය සිහි කරන්නලු මරණ ධම්මෝමි මරණං අනතීතෝ අබින්නම් පච්චවේකිතම් පින්වතුනි අපි හැමෝම මේ ලෝකෙට ඉපදුනා නම් ඉපදෙනකොටම තමයි මේ මරණය අරගෙන ආවේ. මරණාන්තං ජීවිත මේ මරණය පත්‍යා සහේ වේදං මරණං ආගතං සදා කියලා අපි ඔයත්ෝ ඉපදෙනකොටම මව් කුසේ හට ගන්නකොටම මව් කුසේ පිළිසිඳ ගන්නකොටම තමයි පින්වතුනි මේ මරණය අරගෙන ආවේ. අපි ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා නිතර නිතර හිතන්නේ අපි මේ මරණය මේ අපි හැමෝම මරණයටපත් වෙනවා. මරණයෙන් මිදිච්ච කෙනෙක් මේ ලෝකේ පහළ වෙලත් නැහැ, පහළ වෙන්නෙත් නැහැ. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ ඒකයි නිතර නිතර හිතන්න අපි ඔයත් මරණයටපත් වෙනවා. ඒක බුදුහාමුදුරෝන තුන්වෙනි කාරණීය වශයෙන් දේශනා කරා. මේ මරණානුස්සතිය කියලා දේශනාවේ සඳහන් වෙන්නේ මෙන්න මේ කාරණේ. හතරවෙනි කාරණීය පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා සම්මේ හිමේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අබ්බජිතේන බින්නම් පච්චවේකිතා නිතර නිතර බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි ඊළඟට නිතර විසී කරන්න ලුමනවද පින්වතුනි අපි ප්‍රියමනාප සබ්බේ හිමේ පියේහි මේ ප්‍රිය කරන වස්තුන් අපි ආශා කරන වස්තුන් අපි ඇලීම් ඇති කරගන්න වස්තුන් අපි බැඳීම් ඇති කරගන්න වස්තුවදී මේ සියලු දේවල් මොකද වෙන්නේ පින්වතුනි බුදුහාමුදුරු දේශනා කරන නිතර නිතර සිහි කරන්නලු අපෙන් ඈත් වෙනවා අපෙන් වෙන්ව යනවා අපිට අහිමි වෙනවා ඒව නිරන්තරයෙන් වෙනස් වෙනවා කියලා නිතර සිහි කරන්නේ මහා දෙයක් ගැන හිතන්න එපා පින්වතුනි. නිකම්මට හිතලා බලන තමන්ගේ ශරීරය ගැන. ශරීරය ගැන. අපි ශරීරයට කුඩා කාලේ කොච්චර ආස කරාද? තරුණ කාලේ කොච්චර ආස කරාද? අද මොකද වෙලා තියෙන්නේ? අපට මොකද වෙලා තියෙන්නේ? ශරීරය දිහා බලන්න ඔබ ඔබේ. ශරීරය දිහා බලලා මේ බුදුහාමුදුරුවෝ මේ දේශනා කර කාරණය මෙනෙහි කරන්න. ඒක තමයි ස්වභාවය. අපි ප්‍රිය කරන දේවල් අපි මනාප දේවල් අපි කැමති දේවල් හිතයි කාන්තයි මනාපයි සැපයි කියලා මේ අපි සිතන පතන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු තියාගෙන ඉන්න සියලු දේවල් පින්වතුනි අපෙන් ඈත් වෙලා යනවා වෙනස් වෙලා යනවා. මේ වෙලාවට අපි දුකටපත් වෙනවා. ඒක තමයි බුදුහාමුදුරු දේශනා කරේ. මේ වචන මේ විදියට සිතලා තමන්ගේ සිත ශක්තිමත් කරගන්න. ඒ බුදුහාමුදුරු දේශනා කරනවා පින්වතුනි ඔන්න හතරවෙනි කාරණේ. පස්වෙනි කාරණය වශයෙන් පින්වතුනි ලෝතුරා බුදුහාමුදුරු අපට දේශනා කරන්නේ සිහි කරන්නලු මෙන්න මේ කාරණේ. කම්මස්සකෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ එමුතුනි ඊළඟ පස්වෙනි කාරණිය වශයෙන් සිහි කරන්නලු බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබට මට අපට මේ ලෝකේ අපට කියලා තින්නේ සොකීය කරලා තියෙන්නේ සොකීය කියලා තියෙන්නේ අපි අරගෙන ආවේ එනකොටත් අරගෙන යන්නේ එකම දෙයයි ඒ තමයි පින්වතුනි Taman රැස් කරගන්න කර්මය එහෙනම් ඔබ හොඳට සිහි කරගන්න සොකීය කරලා ලෝකේ ඔබට මට තිබෙන එකම දේ Tamanගේ කියලා තියෙන එකම දේ කර්මයයි කර්මය ඒ කර්මය කුසල වෙන්න පුළුවන් අකුසල වෙන්න පුළුවන් ඒ කර්මය විතරයි පින්වතුනි ඔබ මම අපි හැම දිනාටම සකිය කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ නිතර නිතර සිහි කරන්න ඔබ මම අපි හැමෝම මේ ලෝකේ ජීවත් වෙන සියලු මිනිස්සු කර්මය සකිය කර සිටින්නේ කියලා නිතර නිතර සිහි කරන්න. ඊළඟට සිහි කරන්න පින්වතුනි ඒකම හිතන්න ඕන කර්මය දායාද කරගෙනයි අපි මේ ලෝකෙට උපන්නේ. මේ ලෝකයේ උපන්න අපි ජීවත් වෙන්නේ ජීවත් වෙලා මැරිලා යන්නේ කර්මය පන්දු කරගෙන න්‍යාය කරගෙන. ඒ වගේම කර්මය පිළිසරණ කරගෙන අපි ජීවත් වෙන්නේ කියලා නිතර නිතර හිතන්න පුළුවන්. ඒකෝ පින්වතුනි මෙන්න මේ කාරණා පහ තමයි බුදුරජාණන් වහන්සේ මේ අභින්න පච්ච සූත්‍රයේදී ඔබ මට අපි හැමෝටම සිහි කරන්න කියලා දේශනා කරේ. කොහොමද මේ කාරණා පහ අපි නැවත සිහිපත් කරලා බලමුකෝ. පළවෙනි එක තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ මට අපි හැමෝටම සිහි කරන්න කියලා. අපි හැමෝම වයසට යනවා කියලා. සිහි කරන්න. දෙවෙනි කාරණය වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා සිහි කරන්න කියලා. ඔබ අපි හැමෝම මම ඇතුළු ඔබ අපි සියලු දෙනාම ලෙඩ වෙනවා කියලා සිහි කරන්න. ඒ වගේම පින්වතුනි තුන්වෙනි කාරණේ වශයෙන් බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ මම අපි සියලු දෙනාම මරණයටපත් වෙනවා කියලා. මේ කාරණා තුන තමයි පින්වතුනි මේ වයසට යන එක, ලෙඩ වෙන එක, මරණයටපත් වෙන මේ කාරණා තුන තමයි සිදුහත් කුමාරයා සතර පෙරනිමිති කියලා දුටු. අපටත් තියෙන ওই පෙරනිමිති කොච්චර අපේ හැට ගැටෙනවද? අපේ ගෙවල් දොරවල් වල කොච්චර ওই සතර පෙරනිමිති අපි දැකලා තියෙනවද? කල්පනා කරලා බලන්න, මෙනෙහි කරලා බලන්න. අපි කොච්චර මේ සතර පෙරනිමිති වලින් මේ පෙරනිමිති හතරම අපි දකිනවා. ඒකට අපි ඒ ගැන සිතන්නේ නැහැ, මෙනෙහි කරන්නේ නැහැ නේද? ධර්මානුකූලව හිතන්නේ නැහැ. එනිසා පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙන්න මේ කාරණා තුන. හතරවෙනි කාරණය තමයි පින්වතුනි අපි මේ ලෝකෙ මේ ලස්සනයි සැපයි සනීපයි සතුටයි මේ කියන නොයෙක් වචන වලින් කියලා අපි ඇලීම් නැති කරගන්න බැඳීම් නැති කරගන්න ගැටීම් නැති කරගන්න මේ සියලු වස්තුව සියලු දේවල් අපින් ඈත් වෙලා යනවා බුදුහාමුදුරෝ දේශනා කරනවා පින්වතුනි අපි අපිත් වෙනස් වෙනවා අපිත් වයසට යනවා, අපිත් ලෙඩ වෙනවා, අපිත් මරණයටපත් වෙනවා. ඊසේ වෙන අපි ලං කරගන්නේ කවුද? මේ විදියටම වයසට යන අය, මේ විදියටම ලෙඩ වෙන අය, මේ විදියටම මරණයටපත් වෙන අය. අපින් ඈත් වෙලා යන දේවල් තමයි පින්වතුනි අපි ලං කරගන්නේ කියලා බුදුහාමුදුරුවෝ අරිය පරේෂණ සූත්‍රයේ දේශනා කරා. එනිසා පින්වතුනි හතරවෙනි කාරණයට පස්වෙනි කාරණය බුදුහාමුදුරුව අපට දේශනා කරනවා අපි ඔය ඇත්තෝ හැමෝම කර්මය සොකීය කරගෙනයි ජීවත් වෙන්නේ. අපි ඔය ඇත්තෝ හැමෝම කර්මය ඥාති කරගෙනයි ජීවත් වෙන්නේ. අපි ඔය ඇතු හැමෝම කර්මය පිළිසරණ කරගෙනයි ජීවත් වෙන්නේ. අපි ඔය ඇතු හැමෝම කර්මය දායාද කරගෙනයි ජීවත් වෙන්නේ. මෙන්න මේ කියන කාරණා පහ නිතර නිතර සිහි කරන්න කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී ඔබ අපි හැම දිනාටම මෙනෙහි කරන්න කියලා දේශනා කරනවා. නිතර නිතර මෙනෙහි කරන්න කියලා. ඒ නිසා පින්වතුනි දැන් ඔය කාරණා හතර පහ ඔබට දයට වැටහෙන්න ඇති. මම ඒ කාරණා හත් පහෙන් හතරක් පිළිබඳව මේ විදිහට සරලව දේශනා කරලා මං අද මේ ධර්ම දේශනාවේදී විශේෂ කරලා ඔබට දේශනා කරන්නේ මේ පළවෙනි කාරණය. ඒ තමයි පින්වතුනි ජරා ධම්මෝ මි ජරං අනතීතෝ අබින්නම් පච්ච වේක්කිතබ්බං කියන මෙන්න මේ කාරණය මම අද ධර්ම දේශනාවේදී විශේෂයෙන් මේ වෙලාවේදී ඔබට විශේෂ කරලා දේශනා කරනවා. ඉතිරි කාරණා අපි නැවත දවසකදී ධර්ම දේශනාවකදී සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ජරා ධම්මෝමි. ජරා කියලා කියන්නේ පින්වතුනි දි รา යෑම. එහෙම නැත්නම් තවත් විදිහට මේකට වචන ගොඩාක් තියෙනවා. වයසට යනවා. විරා යනවා, නාකි වෙනවා, නේද? නොහැකි වෙනවා, අබල දුබල වෙනවා. මේ ඔක්කොම වචන වලින් කියවෙන්නේ පින්වතුනි මේ ජරාවේ ස්වභාවය. දිරා යෑමේ ස්වභාවය. කුමක්ද දිරා යන්නේ නේද? කුමක්ද දිරා නොයන්නේ කියලා හුවනම් වඩා හොඳයි නේද? කුමක්ද දිරා නොයන්නේ? බලන්නකො පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා ඔබ අපි හැමෝම මෙනෙහි කරන්නලු සිහි කරන්නලු මේ ලෝකේ ඉපදිච්ච අපි හැමෝම මේ ජරාව ස්වභාවය කරගෙනයි ඉපදිලා තියෙන්නේ. දිරායම ස්වභාවය කරගෙන, වයසට යෑම ස්වභාවය කරගෙන, නාකි වීම ස්වභාවය කරගෙනයි ඉපදිලා තියෙන්නේ. ඒ නිසා ඉපදුණු ඔබ අපි හැමෝම මේ විදියට වයසට යනවා, දිරලා යනවා, නාකි වෙනවා. මේ ඉන්ද්‍රියන්ගේ බුදු ධර්මයට අනුව ධර්මයේ විස්තර වෙන ස්වභාවයට අනුව මේ වයසට යෑම කියලා කියන්නේ පින්වතුනි ඉන්ද්‍රියන්ගේ එහෙම නැත්නම් ඇස කන නාසය දිව කියන මේ පංචේන්ද්‍රයන්ගේ මේරි මෝරාය පරිණත වීම ඒව තමයි දි รา යාම කියලා ධර්මයේ විස්තර වෙන්නේ. එතකොට මේ ඇස කන නාසය මේ ශරීරය කියන මේ සියලු ඉන්ද්‍රියන් දිරා යනවා වයසට යනවා ඒක තමයි ජරා දම් කියලා කියන්නේ ජරාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කින්වතුනි මේ ලෝකේ මේ සියලු සත්වයන් මේ ජරා ස්වභාවයට මේ දිරා යාමේ ස්වභාවයට මුහුණ දෙන්න වෙනවා ඒකෙන් මිදිච්ච කෙනෙක් මේ ලෝකේ පහළ වෙලත් නැහැ පහළ වෙන්නේ නැහැ බලන්න පින්වතුනි ලෝතර බුදුහාමුදුරුවම දේශනා කරනවා පරිනිබ්බාන සූත්‍රයේදී මහා පරිනිබ්බාන සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ දේශනා කරනවා උන්වහන්සේ ගැනම සඳහන් කරන තැනදී උන්වහන්සේ දේශනා කරනවා උන්වහන්සේ දැන් වයස අවුරුදු 80යි. උන්වහන්සේ දැන් ශරීරය දි รา ගිහිල්ලා හරියට කොහොමද ඒ උන්වහන්සේගේ ඒ දි รา ගිය ශරීරයේ ස්වභාවය උන්වහන්සේම දේශනා කරනවා ජජ්ජර සකටන්‍ය ජජ්ජර සකටන්ිය. ඒ කියන්නේ පින්වතුනි දිරාගිය කරත්තයක් වගේ. උන්වහන්සේ දේශනා කරන. දැන් දිරාගිය කරත්තයක ස්වභාවය තමයි පින්වතුනි කරත්තය දිරා ගියාම රෝදවලට ලී කෑලි ගැට ගහලා කරත්තෙට එහෙට මෙහෙට ලී කෑලි ගැට ගහලා එන ගහලා කරත්තයකින් යනවා පාරේ. හැබැයි යනකොට අර වෙනදා යන විදියට නෙමෙයි පින්වතුනි කරත්තය යන්නේ. කරත්තය බකල් ගගහ පැද්දි පැද්දි නේද බොහෝම අපහසුවෙන් යන්නේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා අන්න ඒ වගේ තමයි මගේ ශරීරය. මගේ ශරීරයත් මමත් ඒ විදියටම දැන් විරාගී. ඒ වගේම පින්වතුනි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ දි รา යෑමේ ස්වභාවය ගැන උන්වහන්සේම දේශනා කරන සූත්‍රයක් තියෙනවා ජරා සූත්‍රය කියන. මේ ජරා සූත්‍රයේදී පින්වතුනි දවසක් බුදුහාමුදුරුව සවස් යාමේ ගලක් උඩ වාඩිවල අවුව තපිනවා. ඉතින් ආනන්ද හාමුදුරුව බුදුහාමුදුරු ළඟට වැඩලා අවුව තව තව ඉන්න බුදුරජාණන් වහන්සේ ළඟට ගිහි වැඩම කළා බුදුහාමුදුරුවන්ගේ පිටාතගාම ආනන්ද හාමුදුරුවෝ. ඒ වෙලාවේ පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරුවන්ට සඳහන් කරනවා බලන්න බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේගේ ඉස්සර මේ ශරීරය මේ සම පුදුමාකාර විදියට ප්‍රභාමවත්. හරි ප්‍රභාමවත්. හරිම දීප්තියක් ආලෝකයක් විහිදුණා. ඔබේ ශරීරය හරිම ලස්සනයි බුදුහාමුදුරුවනේ. දැන් බලන්න බුදුහාමුදුරුවනේ ඔබේ වහන්සේගේ මේ ශරීරය මේ අතින් පිට අත ගන්නකොට හැම ඇකිලිලා ඇකිලිලා ගිහිල්ලා එක තැනට එකතු වෙනවා. හැම ගොරෝසු වෙලා බුදුහාමුදුරුවනි, හැම රැලි වැටිලා බුදුහාමුදුරුවනි බලන්න ඔබ වහන්සේගේ ශරීරය කියලා. එතකොට පින්වතුනි බුදුහාමුදුරුව ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරනවා ආනන්ද ඕක තමයි ජරාවේ ස්වභාවය. දිරායාමේ ස්වභාවය. මේ ස්වභාවය මේ ලෝකයේ සියලු මිනිස්යන්ට පොදුයි. බුදුහාමුදුරුවන්ටත් පොදුයි. ලෝකේ පහළ වෙන සියලු දෙනාටම මේ දිරා යෑම ජරාවටපත් වීම පොදුයි කියලා පින්වතුනි ලෝතර බුදුහාමුදුරුව දේශනා කරා ආනන්ද හාමුදුරුවන්ට ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරුව දේශනා කරනවා මේ ජරාවටපත් වීමේදී අපි ඔය ඇත්තන්ට අත්දකින්න වෙන මොහුණ දෙන්න වෙන ස්වභාවයන් කිහිපයක් අපි ඔය ඇත්තෝ මේ තරුණ වයසේ ඉඳලා දැන් මේ මහලු වයසටපත් වෙමින් යන්නේ. මේ අනකොට මේ කාරණා මේ ධර්ම දේශනාවේ මේ දේශනා කරන කාරණා ටික හුඟක් වටින්නේ තරුණ දරුවන්ට. බාල දරුවන්ට. මේ දරුවෝ හැමෝම හිතන්න ඕන අපි අද මේ ලස්සනට හිටියට අද අපි මේ ප්‍රියමනාප විදියට හිටියට අද අපි හැමදෙනාම මේ දැකුම් කළු විදියට හිටියට මේ ලස්සනට හිටියට කවදා හරි දවසක් එනවා අපි හැමෝම මේ වයසට යන දි รา යන ස්වභාවය. මෙන්න මේ ස්වභාවය තේරුම් අරගන්න වටහා ගන්නයි බුදුහාමුදුරුවෝ මේ කාරණය දේශනා කරේ. ඒ නිසා පින්වතුනි මෙන්න මේ කියන කාරණා හත මේ කාරණා හත මේ ස්වභාවයන් හතම වයසට යන්න යන්න මට ඔබට අපි හැමෝටම යම් තාක් ලෝකේ මිනිසුන් පහළ වේද ඒ තාක් පහළ වෙන සියලු මිනිසුන්ට සියලු දෙනාටම මේ කියන ස්වභාවයන් හතට මුහුණ දෙන්න සිද්ධ වෙනවමයි ඒක නියතය ඒක කාටවත් වෙනස් කරන්න බෑ පින්වතුනි වෙනස් කරන්න දේවල් තියෙන ලෝකේ හැබැයි ඒවෙන් වෙනස් කරන්න බෑ. මේ කාරණා හත අතර පළවෙනි එක තමයි පින්වතුනි මේ කාරණා හත හොඳට සිහි කරන්න. මේ තියෙන ධර්ම දේශනාව අද මේ ධර්ම දේශනාව පින්වතුනි වඩාත් අහනවට වැඩිය හිතන්නටයි මම ඔබට මේ කාරණා ටික දේශනා කරන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේවා හිතන්න. ඒ නිසා ඔබ වඩාත් හොඳින් නුවණින් මෙනෙහි කරන්න මෙන්න මේ කාරණා ටික. විශේෂයෙන්ම අපේ තරුණ දරුවෝ වැඩිහිටි දරුවෝ මේ සියලු දෙනාම මෙන්න මේ කාරණා ටික හොඳට සිහි කරගන්න. මේ කාරණා මේ ස්වභාවයන් ටික පුතේ දුවේ අද ඔබ මේ විදියට ජීවත් වුණාට ඔබටත් යම් දවසකට මේ විදියට මුහුණ දෙන්න වෙනවා. ඒකයි බුදුහාමුදුරෝ දේශනා කරේ. මේ කාරණා ටික තමයි ඔන්න ස්වභාවයන් ටික තමයි පින්වතුනි අපි ඔබ හැමෝම වයසට යනකොට මේ වයසට ගිය දෙමව්පියන් වයසට යන්න ඉන්න දෙමව්පියන් වයසට යන්න ඉන්න තරුණ දරුවෝ වැඩිහිටි දරුවෝ හැමෝම හිතන්න කවදා හරි දවසක මමත් වයසට යනවා නාකි වෙනවා දිරල යනවා අන්න එදාට මටත් මේ ස්වභාවයට මුහුණ දෙන්න සිදු වෙනවා කියන කාරණය ඔබ නිතර සිහි කරන්න මෙන්න මේ ස්වභාවයන් ටික බුදුහාමුදුරුව අපට දේශනා කරනවා ඒ පළවෙනි ස්වභාවය තමයි පින්වතුනි වයසට යනකොට දි รา ගියාට පස්සේ නාකි වුණාට පස්සේ ඇතිවෙන පළවෙනි ස්වභාවය තමයි අංගානං ස්ථිල භාවෝ අංගානං ස්ථිල භාවෝ කියලා බුදුහාමුදුර අපට දේශනා කරේ පින්වතුනි මේ ශරීරයේ ඉන්ද්‍රියන් මේ ශරීරයේ අංගයන් ලිහිල් වෙනවා ලිහිල් වෙනවා කියලා කියන්නේ පින්වතුනි මේ අපේ ශරීරයේ අතපය මේ ශරීරයේ ඉරියා ඉන්ද්‍රියන් වල තියෙන මේ ස්නායු පද්ධතිය දුර්වල වෙනවා ඒ ස්නායු පද්ධතිය දුර්වල වුණාම පින්වතුනි අපේ ශරීරයේ අතපය අපට වළංගු නැති වෙනවා අතපය අපට වාරු නැති වෙනවා ශරීරය අපට වාරු නැති වෙනවා අපේ පාලනයෙන් මිදලා යනවා අපේ පාලනයෙන් මිදලා ගියාට පස්සේ පින්වතුනි අපිට පාලනය කරගන්න බැරි වුණාම මේ අතපය ශරීරය අපි කකුල තියන්න තැන නෙමේ තියෙන්නේ. අපි කකුල තියෙන තැන නෙමේ තියෙන්නේ. අපි බත් කටක් අනලා කන්න ගත්තට පින්වතුනි අපට කට ළඟට බත් කට ගන්න බැරි වෙනවා. අපට අද්දික උස්සල පෙරවදා වඳින්න පුළුවන් වෙච්ච අපිට අද්දික උස්සල වඳින්න බැරි වෙනවා. තමන්ගේ ඇඳුම තමන්ට ඇඳගන්න බැරි වෙනවා. වාඩි වෙච්ච තැනින් නැගිටින්න බැරි වෙනවා. නැගිට තැනින් වුණත් වාඩි වෙන්න බැරි වෙනවා. මේ ස්වභාවයන්ට පින්වතුනි ඔබ අපි හැමෝම පත් වෙනවා. ඔබ පත් වෙලත් ඇති දැනට. ඒක තමයි ස්වභාවය. මේක වයසට යන්න යන්න මේ පළවෙනි ලක්ෂණයේ ස්වභාවයට අපි හැමෝම මුහුණ දෙන්න වෙනවා කියලා ඔබ හැමෝම නිතර නිතර සිහි කරා. ඔබ හැමෝම නිතර නිතර මෙනෙහි කරන්න. මම දැක්ක පින්වතුනි බස් රථයක පිටිපස්සේ ලියලා තියෙනවා මෙන්න මෙහෙම ප්‍රකාශයක්. හරි දාර්ශනික ප්‍රකාශයක්. ගොක් මේ වියලි පොල්ලතු වැටෙනකොට ගොක්කතු සිනහසෙනවලු. හොඳට කල්පනා කරලා බලන්න වියලි පොල්ලතු වැටෙනකොට ගොක්කතු සිනහස වෙනවලු. ඒ ඒකෙම තියෙනවා හැබැයි ගොක්කත්ත දන්නේ නැල්ලු. ගොක්කත්තත් කවදා හරි වියලි පොල්ලත්තක් වෙලා වැටෙන බව. කොච්චර ගැඹුරු අදහසක්ද? මේ දාර්ශනික අදහසන්නේ. නේද? අපි වයසක ඇත්තෝ දැක්කහම තරුණ දරුවෝ විහිළු කරනවා නේද? නොයේ දේවල් කරනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඒ මොකද කවදා හරි දවසක තමනුත් ඒ තත්වයටපත් වෙනවා. මේ විදිහට තමන්ටත් වාරු නැතිව වෙනවා ශරීරේ අවයව. තමන්ට තමන් පාලනය කරගන්න බැරිව යනවා. ඒතර මෙන්න මේ පළවෙනි වයසට යනකොට මෙන්න මේ ස්වභාවයට ඔබට මට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා නිතර නිතර සිහි කරන්න කියලා බුදුහාමුදුරෝ දේශනා කරා. ඒ පළවෙනි ස්වභාවය පින්වතුනි. දෙවැනි ස්වභාවය තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඉන්ද්‍රයානි විකාරතු පින්වතුනි ඔබේ ලස්සනට තිබුණු හිස කෙස් ටිකට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබේ ලස්සනට තීච්ච මුහුණට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබේ ලස්සනට තීච්ච අතපය කකුල් ශරීරයට දැන් මොකද වෙලා තියෙන්නේ? ඔබේ ලස්සනට දීච්ච දත් වලට දැන් මොකද වෙලා තියෙන්නේ? මේ ඔක්කොම විකාර වෙලා විරෝපී වෙලා නේද? මේ විරෝපී ස්වභාවයට පින්වතුනි ඔබ අපි හැමෝම මුහුණ දෙන්න වෙනවා. මේ විරූපී ස්වභාවයට ඇස කන නාසය දිව ශරීරය කියන මේ සියලු ශරීරයම මේ විරූපී ස්වභාවයට මේ විකාර ස්වභාවයටපත් වෙනවා මේක වළක්ව ගන්න කාටවත් බැහැ. අර අපේ බණ පොතේ තියෙනවා කතාවක් පින්වතුනි එක රජගෙනේ තමන්ගේ මිනිපිරියට කතා කරලා කියනවා මගේ හිස බලලා හිසේ තියෙනවා නම් ඉදිච්ච කෙස් ගහක් ගලවලා දෙන්න කියලා. මේ මිනිපිරි හිස දිහා බලලා බලලා බලලා සොයලා ඉදිච්ච කෙස් ගහක් 100ට රජුරෝන්ට ගලවලා දෙනවා. මේ කිස්කහ රජුරුවන්ගේ අතේ තිබ්බ විතරයි පින්වතුනි අර රජුරුව අඬන්න ගත්තා. මිනිපිරි අහනවා ඇයි සීයා අඬන්නේ කියලා. එතකොට කියනවා සීයා රජුරුව කියනවා පුතේ මම වයසට ගිහිල්ලා දැන් මම නාකි වෙලා. එතකොට මේ මිනිපිරි අහනවා සීයා වයසට යන්නේ නැත්තම් සීයා නාකි වෙන්නේ නැත්තම් මම වයසට එන්නේ නැහැ. මමත් එක විදියටම ඉන්නේ පැය හැමදාම. එහෙම ඉන්න බෑනේ සීයා වයසට යනකොට මං වැඩි හිටි තත්වයටපත් වෙනවා. සීයා මැරෙනකොට මම වයසට යනවා. කියලා මේ මිනිපිරේ සීයාට කියලාද. අනේ කාරණේ තමයි පින්වතුනි මේකෙන් බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. අපි කල්පනා කරන්න ඕන අපි හැමෝම මේ ඉන්ද්‍රියන් අපි හැමෝගෙම මේ ශරීර අවයව මේ ශරීරය මේ සියලු දේවල් නිරෝගී වෙනවා විකාර වෙලා යනවා මේක වළක්වන්න බෑ අද ලෝකයේ අද ඕන තරම් මේවා වළක්වන්න නොඑක් නොඑක් රූපලාවරණ දේවල් නිෂ්පාදනය කරලා තියෙනවා තමයි හැබෑව තමයි හැබැයි පින්වතුනි ඒ කිසි දෙයකින් යථාර්ථය ඇත්ත වහගන්න බෑ අපි හිතනවා අපි එහෙම දේවල් කරලා අපේ ඒ තරුණකම රැක ගන්න පුළුවන් කියලා. ඒ පින්වතුනි ඒක తాවකාලිකයි. අර මම දැක්ක ඔය අන්තර්ජාලයේ තියෙනවා විදේශ රටක විවාහ වෙච්ච යුවලා විවාහ වෙලා යන ගමන් මොහොදෙන් නාලා. ඒ යුවල ගොඩට ආවට පස්සේ පින්වතුනි ඒ පිරිමි කෙනා ඒ කාන්තාව දික්කසාද කරලා. එයි නාල ගොඩට එනකොට අර රූපලා වර්ණ වලින් වහලා තිබුණු අර ශරීරයේ ස්වභාවය විකාර ස්වභාවය විරූපී ස්වභාවය සේදිලා ගිහිල්ලා සැබෑ ස්වરૂපය ඉස්මතු වෙලා තිබි. ඔය අපේ තියෙනෝනේ අර පැරණි කියමනක් නේද? නංගි පෙන්නලා අක්ක විවාහ කරලා දුන්නයි කියලා. මම නම් ඒක තේරුම් ගන්න පින්වතුනි මේ ධර්මානුකූලව ඒකත් වෙලා තියෙන ඕක තමයි. අක්කා විවාහ කරගෙන දෙන දවසේ මේ රූපලා වර්ණ වලින් මේ මේ උපකරණ උපේ ද්‍රව්‍ය වලින් එනෝයේ කුයර වලින් ක්‍රීම් වලින් ඒ ශරීරය ලස්සන කරලා අර රූපී ස්වභාවයේ විකාර ස්වභාවය වෙනච්ච ස්වභාවය වහලා තමයි විවාහ කරලා දීලා තියෙන්නේ. නමුත් දවස් කිහිපයක් යනකොට ඒව ශරීරයේ ඡේදිලා ඉවත් වෙලා යනකොට සැබෑ ස්වરૂපය ඉස්මතු වෙනවා. ඒක නිසා තමයි නංගි පෙන්නලා අක්ක දුන්න කියලා මම නම් හිතන්නේ. ඉතින් ඒක තමයි ස්වરૂපය පින්වතුනි. බුදුහාමුදුරෝ දේශනා කරන්නේ මෙන්න මේක නිතර නිතර සිතර මේ වයින් වෙන්නේ తాවකාලික දෙයක් විතරයි. తాවකාලික පැලස්තර විතරයි. හරියට අර වාහන වගේ තමයි පින්වතුනි. වාහනය දිරල ගියාම ගරාජ් වල වැඩ කරන මහත්වරු මොකද කරන්නේ වාහනේ ටින්කර් කරලා තින්ත ගාලා පොටි දාලා වාහනේ අලුත් විදියට හදලා දෙනවා. ඉතින් අපිත් එහෙම කරනවා තමයි. මේ විරූපී ස්වභාවයටපත් වෙනකොට වයසට යනකොට විකාර වෙනකොට ශරීරයේ ඉන්ද්‍රියන් වෙනස් වෙනකොට හිම්කෙස් නේද? සුදු වෙනකොට දත් වැටෙනකොට හැම රැලි වැටෙනකොට මේවා වෙනස් කරන්න නොයි දේවල් කරනවා තමයි. හැබැයි ඒවයින් සැබෑ தත්ත්වය වසන් කරන්න බැහැ. ඒක නිතර සිතන්නලු බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඊළඟ එක තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා යොබ්බනස්ස විනාශ. ජරාව නිසා තරුණකම විනාශ වෙලා යනවා. නැති වෙලා යනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි බුදුහාමුදුරෝ දේශනා කරනවා බලස්ස උපඝාතතෝ. තමන්ගේ ශරීර ශක්තිය විනාශ වෙලා යන්නේ මේ ජරාව නිසා, දි รา යාම නිසා. එහෙම වෙනව නේද? ඊළඟ එක තමයි පින්වතුනි සිහිය මුලා වෙනවා. මේ මේ කාරණිය හරි වැදගත්. විශේෂයෙන්ම තරුණ දරුවෝ තීරුම් ගන්න අම්මලා තාත්තලා වයසට යනකොට ඒ අයගේ සිහිය මුලා වෙනවා. ඒ අය සිහි කල්පනාවෙන් නෙමෙයි කියන්නේ එකක් කරන්නේ තව එකක්. ඒ නිසා වයසට යනකොට හොඳට හිතන්න වයසට යන අම්මලා තාත්තලාත් හිතන්න සිහිය මුලා වෙනවා. දරුවෝ හිතන්න අම්මලා තාත්තලා සිහිය මුලා වෙච්ච නිසා තමයි මේ දේවල් කරන්නේ. ඊළඟ කාරණය තමයි පින්වතුනි වයසට යන්න යන්න ඊළඟට ස්වභාවය තමයි දරුවොන්ට වයසට යන අපිව එපා වෙනවා. ඒක ස්වභාවයක් නේද? අද අපේ රටේ තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා. මේ කාරණය හොඳට දරුවෝ තේරුම් ගන්න වයසට යන දෙමව්පියෝ තේරුම් ගන්න. දරුවෝ තේරුම් ගන්න අපිත් කවදා හරි මේ විදියට වයසට යනවා. මේ වයසට ගියාම අපටත් මේ தത്വයට මුහුණ දෙන්න වෙනවා. මේ වයසට ගියාට පස්සේ ඒ ඇත්තෝ මේ දේවල් කරන්නේ සිහි කල්පනාවෙන් අවබෝධයෙන් නෙමෙයි. ඒ ඇයිට සිහි කල්පනාව අඩුයි. සීනුවන අඩුයි. ඒ නිසායි මේ දේවල් සිද්ධ කරන්නේ කියලා දරුවෝ කල්පනා කරලා පුළුවන් තරම් මේ වයසට ගිය ඇත්තන් ගැන අනුකම්පාවෙන් හිතන්න. ඒකයි බුදුහාමුදුරුවෝ මේක දේශනා කරේ. අවසාන කාරණිය තමයි පින්වතුනි වයසට ගියාට පස්සේ වයසට යන ඇත්තෝ බුදුහාමුදුරුවෝ දේශනා කරන ලදරුවන්ගේ ස්වභාවයටපත් වෙන අපි කවන්න ඕන අපි මූණ සෝදන්න ඕන නාවන්න ඕන ඇඳුම් නන්දන්න ඕන නිදි කරන්න ඕන මේ ඔක්කොම අපිට කරන්න වෙනවා මෙන්න මේ காரணා ස්වභාවයන් ටික බුදුහාමුදුර අපට දේශනා කරනවා නිතර නිතර සිහි කරන්න කියලා. ඔබ මේ විදිහට නිතර සිතර සිහි කරනවා නම් ඔබට ඔබේ ජීවිතය වාසනාවන්ත කරගන්නට මේ කියපු ධර්ම කාරණා ඔබට බෙහෙවින් උපකාරී වෙනවා. ඒ නිසා මේ ධර්ම කාරණා ටික ඔබ ඔබේ ජීවිතයට ලං කරගෙන ඔබේ මගේ අපි හැමදෙනාගේම මේ වයසට යන ජීවිතය මහලු ජීවිතය සාර්ථකව වාසනාවන්ත කර ගැනීමට ඔබ හැමදෙනාටම මේ ධර්ම දේශනාව ධර්ම අවබෝධයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා සාත් සාත් සාත් ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ලෝක සාසනං ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු දේශනං ආකාශට්ඨා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රැක්කන්තු ත්වං සදා සාදු සාදු අවින්න පච්චවෙක්ති තබ්බ සූත්‍රය ඇසුරෙන් ධර්මානුකූලව කරුණු පෙන්වා දුන් දේශකයන් වහන්සේට ආශිර්වාද කරමු. මෙවන් උතුම් ශාස්ත්‍රික සේවාවන් පදුරටත් කිරීමට හැකි ශක්තිය දෙහෙ ලැබේවා. දුන්රුවන්ගේ ආශිර්වාදය ලැබ සිළු දෙවියන්ගේ රැකවරණයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනය ලැබේවා. අද ධර්මානුශාසනාව පැවැත් වූයේ දෙහිවල ගල්වල පාර ශ්‍රී පුණ්‍යවර්ධනාරාම විහාරාධිකාරී දෙහිවල මධ්‍යමහා විද්‍යාලයේ සහකාර විදුහල්පති අති පූජනීය තරංගල්ලේ සුධම්ම ස්වාමීන් වහන්සේ. මෙවන් ධර්මදේශනාවක දායකත්වය ඔබටත් ලබා ගැනීමට අවශ්‍ය නම් විමසන්න 011216997140 දුරකථනයෙන් ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. වර්ණාභරණ එකතු රුපියල් 9500 සිට අදම මල්ලිකා හේමචන්ද්‍ර ජුවලර්ස් වෙත පිවිසෙන්න.